ආසයානික්කමිत्वा විජම්බති විජම්බිत्वा සමන්තා චතුද්දිසං අනුවිලෝකේති සමන්තා චතුද්දිසං අනුවිලෝකෙත්වා තික්ඛත්තුං සීහනාදං නන්දති සික්ඛත්තුං සීනාදං නදිත්වා ගෝචරාය පක්ඛමති තං කිස්සේතු මාහං කුද්දකේ පානේ විසමගතේ සංඝාතං ආපාදේසින්ති සීහෝති භික්ඛවේ තථාගතස්සේතං අධිවචනං අරහතෝ සම්මා සම්බුද්දස්සේ තථාගතෝ හි භික්ඛවේ අට්ඨ පරිසාය ධම්මං දේසේති ඉදං තථාගතස්ස සීහනාදස්මින්ති සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් දේශනා කරන ලද අංගුත්තර නිකායේ දසක නිපාතයේ තුන්වෙනි මහා වර්ගයේන පළමුවෙනි සීය සූත්‍රයයි මේ මාතෘකාවට ඉදිරිපත් වුනේ. අද මේ 15ක් පොහෝ දවස ඇසලපුර 15ක් පොහෝ දවස මේ දවස විශේෂයෙන්ම සරුවඥන් වහන්සේ දසදහසක් ලෝක ධාතුවට එකහලින් අනුත්තර ධර්මචක්‍ර ප්‍රවර්තන සූත්‍රාන්ත දේශනේ පැවැත් වූ අති ශ්‍රේෂ්ඨ වූ සාරාණීය වූ සීකටයුතු උතුම් උපෝසත දවසයි. සරුවක්ඥන් වහන්සේගේ පස්චිම භවයෙහි ප්‍රතිසන්දි මංගල්‍ය එසේම අබිනිෂ්ක්‍රමන මංගල්‍ය ධම්මචක්කා පවත්තන මංගල්‍ය සිද්ධ වූයේ ඇසල පොර පසලස්වක් පොහොව දවස බව බෞද්ධ මනමින් දන්නවා. අද විශේෂයෙන්ම ධම්මචක්කා පවත්තන සූත්‍රාන්ත දේශනාව මාතෘකාවෙන් දෙසීතු ධර්ම දේශනාවකුයි එසේ නමුත් අද බොහෝ තැන්වල මේ දේශනේ සමන් දෙන්න ලැබෙනවා ධම්මචක්කා පවත්තන සූත්‍රාන්ත දේශනේ අහන්න ලැබෙනවා බොහෝ සෙයින් අහන්න ලැබිලා තියෙනවා මේ මාතෘකා කළ දේශනයත් ඊට සම්බන්ධයි එනිසා අපි මේ දේශනේට සාවධානව සමන් දෙන්න සමාධිගත වෙමු මේ දේශනාවේ අභ්‍යන්තරයේ සඳහන් වෙන්නේ මුලින්ම උපමාවක් උදාහරණ සහිතව. ඒ කියන්නේ මේ දේශනාවේ සඳහන් වෙනවා පළමුවෙන්ම සිංහ රාජ්‍යයේ පැවැත්ම. සිංහ රාජයා කියන්නේ සිව්පාවන්ගේ රජතුමා හැටියට කවුරුත් දන්නවා මිග රාජා කියන්නේ ඒ නිසයි. මේ ලෝකේ ඉන්නවා සිය ගණන් අකුණු පිපුරුවක් හැඬ හඬ කලුවක් කම්පා නොවන පුජ්‍යලෝ සතර දෙනෙක්. මේ සිංහ රාජයා, එවාගේම ආජානීය අස්ව රාජයා, ආජානීය හස්ති රාජයා, ආජානීය වෘෂභ රාජයා. ඉන් පස්වෙනි තැනට කියන්නේ රහතන් වහන්සේ. මොනම දෙයකටවත් කම්පාවන්නේ නැහැ. එනිසා ඒ සිංහ රාජා මෙතන මාතෘකා කරන්න යෙදුන සරුවක්යන් වහන්සේ සංසන්දනය කරනු පිණිසයි. මාතුලකා කළ සූත්‍ර පාඨ තේරුම වනාන්තරයේ හිමවත් වනාන්තරයේ වාසය කරනමි <clears throat> කේසර සිංහ රාජයා දින හතක්ම සයනගතව සිටිනවා. ඔහු සිය ඉරියව්වේම දැඩි වීරියෙන් ගත කරන්නේ. යම් ඉරියව්වකින් නිදාගත්තනම් දකුණ ඇලයට අත් දෙක දිග ඇරලා පාදයේ මේ අත් දෙක ඉසර තියාගෙන පාදයක දිග ඇරලා ඔහු දවස් 7කින් අවදි වෙනකොට බලනවා තමන්ගේ ඉරියව්ව වෙනස් වෙලා තියෙනවද කියලා. වෙනස් වෙලා තියෙනව නම් නැගිටින්නේ. තමන්ගේ જાතියට මදිකමක් කියලා. ඔහු ඉරියව් වෙනස් වෙලා නැතිනම් නැගිටිනවා. නැගිටලා මුලින්ම සිද්ධ කරන විධම්බණය. ඒ කියන්නේ අත්පා දිග ඇලා ව්‍යායාමයක් කරනවා. මේ ව්‍යායාම කිරීම විධම්බණය කියන්නේ. ඊළඟට සතර දිශාව බලනවා. ආත්පස සතර දිශාව බලනවා. හතර දිශා බලලා තුන් වරක් මහත් හඬින් සිංහනාද කරනවා. මහත් හඬින් සිංහනාද කරලයි ගොදුරු බිමට යන්නේ. ගෝචරග්‍රාණයේ සඳහා පිටත් වෙන්නේ. ඔහු මෙසේ සිංහනාද කරන්නේ මක් නිසාද කියන එක නිදී කියවෙනවා. කුඩා සත්තු යම් කිසි විදියකින් කල්ැතුව සිංහනාද නොකළා නම් හදිසියෙන් උන් බියටපත් වෙලා විනාශයටපත් වෙනවා. එනිසා කල්යතෝ සිංහනාද කරාම ගෝචරස්ථානයේදී කියන්නේ ආසියාස්ථානයේදී ඒ කුඩා සතුන් විමසිලිමත් ප්‍රවේශම් වෙනවා. එනිසා තමයි මේ සිංහනාද කළ පිටත් වෙන්නේ. මේක සාධක කරගෙන සරුවක්ඥන් වහන්සේ වදාරනවා සීහෝතිකෝ භික්ඛවේ තථාගතසේතං අධිවචනං අරහතෝ සම්මා සම්බුද්දස්සේ මානිනී මේ සිංහයා සිංහයා කියලා කියන්නේ මෙතෙන්දී අරිහත්ෝ සම්්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේට ඒ මක්නිසාද තථාගතෝ හි භික්ඛවේ අත්ථ පරිසාය ධම්මං දේශේති ඉදං තථාගතස්ස සීහෙනා දස්මි මේ තථාගතයන් වහන්සේ අට පිරිසෙහි අධේතව සිංහනාද කරනවා ධර්මදේශනා කරනවා එනිසා ඒක හඳුන්වනවා සිංහනාදේ කියලා මේ දසබල ඥාන සම්බන්ධවයි ඊළඟට හැඳින්වෙන්නේ. සරුවක්ඥන් වහන්සේ පවත්වන සිංහනාදේ මෙන්න මෙහෙමයි සඳහන් වෙන්නේ. දසකෝ පනිමානි භික්ඛවේ තථාගතස්ස තථාගත බලානි යේහි බලේහි සමන්නාගතෝ තථාගතෝ ආසභන්ඨානම් ප්‍රතිඥානාති පරිසාසු සීනන නන්දන් නදති ධක්මචක්කම් පවත්තේති කියලා. ඒ කියන්නේ ඥාන බල 10කින් සරුවක්යන් වාසය සමන්වාගතයි. කාය බල 10කින්ද සමන්වාගතයි. එනිසා අට පිරිසෙහි සරුවක්යන් වහන්සේ ආසබ කියන උත්තරීතර ශ්‍රේෂ්ඨභාවය ප්‍රකාශ කරනවා. සිංහනාද පවත්වනවා. එවාගේම අනුත්තර ධර්ම චක්‍රය පවත්වනවා. මෙන්න මේ සම්බන්ධවයි දැන් අපේ සිත යොදන්න තියෙන්නේ. ඒ කියන්නේ මොකක්ද මේ දස තථාගත බලය කියලා සඳහන් කරන්නේ. තථාගත බලය 10ක් තියෙනවා. මෙහිදී හඳුන්වන්නේ ප්‍රඥාවේ අවස්ථා 10ක්. ඒ හැර කාය බල 10ක් ද සරුවක්යන් වහන්සේට පවතිනවා. කාය බල 10 කියන්නේ මනුලව කිසි මිනිසෙකුට නොමැති නාරායන මහා බලය කියලා හඳුන්වන කාය බලයක්. ඒක සංඛ්‍යා කරන ඇතුන්ගේ දසවිද ඇතුන්ගේ වශයෙන් කාලාවක ගංගෙය පණ්ඩර කම්බ පිංගල ගන්ධ මංගල හේම උපෝසත ඡද්දන්ත කියන ඇත්කොල 10ක් තියෙනවා. මේ ඇත්කොල 10 එකින් එකට 10 ගුණයෙන් 10 ගුණයේ ශක්තිය වැඩි ඇත්කොල. නඳුම් පුරුෂයන් ප්‍රශ්න 10 දෙනෙකුට සමාන කාය බලය කාලාවක කියන මේ මනුලව ලංකාවේ ඇසිරෙන සාමාන්‍ය කුරු අලියෙකුට තියෙන අශක්තිය. නැඳුම් පුරුෂයන් 10 දෙනෙකුගේ ශක්තිය. ඒ වගේ 10 දෙනෙකුගේ ශක්තිය තියෙනවා ගංගෙය ඇතකොට. මේම ඇතුන් අනුපිළිවෙලින් එක එක වර්ගයට එක එක ඇතුන් වර්ග 10 10 බැගින් ගුණිතව ඔවුන්ගේ ශක්තිය අධිකව බව සඳහන් වෙනවා. ඉන් ඉහළම කාය ශක්තිය තියෙන්නේ චද්දන්ත ඇතාට. චද්දන්ත ඇතේ සාමාන්‍ය ක්‍රියන් 80ක් උසයි තියෙනවා. ඒ වගේම රැස් වේදෙන තරම් දල තියෙනවා. කෙසෙල් කඳන් තරම් විශාල දල තියෙනවා. උන්ට අහසින් යන්න පුළුවන්. ඒ ඡද්දන්ත ඇතාට තියෙනවා පුදුම විදිහේ කාය ශක්තියක් මදුම් මැදුම් පුරුෂයන්ගේ වශයෙන් බැලුවොත් කෝටි 1000ක සමාන කාය ශක්තියක් තියෙන ඡද්දන්ත ඇතිකොට. මැදුම් පුරුෂයන් කෝටි 1000ක සමාන කාය ශක්තියක්. ඒ ඡද්දන්ත ඇතුන් 10 දෙනෙකුට සමාන කාය ශක්තියක් එක සරුවඥන් වහන්සේ නමගේ සේ දෙහි පවතිනවා. නඳුන් පුරුෂයන්ගේ වශයෙන් කෝටි දසදහකට සමාන කාශක්තියක් අපේ සරුවඥන් වහන්සේට පිහිටා තිබුණා. ඒකට කියනවා නාරායන මහා බලය කියලා. පින්නතුන් අහලා තියෙනවා නේද? වර්ෂ 16 දී රාජ්‍යශ්‍රීයට පත්වීමට ප්‍රථමයෙන් මව්පස ඥාතියන්ගේ අභියෝගයක් නිසා ශිල්පදයක් වුණා කියලා. මේ ශිල්ප දක්වන වෙලාවේ දහසක් බල ඇති දුන්න වම් පායේ මාපත ඇඟිලි කරුවට තියලා දුනුදිය ගාන වේලාවේ මහ පොළොව කම්පා වුණා කියන. ඒ තරම් ශක්තියක් උන්වහන්සේගේ පැවතුණා ඒ කාලෙ හිට. තිලෝතුරා බුදුරජාන් වහන්සේගේ කාය ශක්තිය මේ විදිහට චක්දන්තතුන් දස දෙනෙකුට සමාන බල බැවින් ඒකට කියන දසවිද කාය බලය කියලා. ලෝක කිසි කෙනෙකුට එහෙම ශක්තියක් ඇත්තේ නැහැ. මක්නිසාද දීර්ඝ සංසාරයේ පිරු දාන පාරමිතාවේ අනුභාවය. ඊළඟට ඥාන බල 10ක් සාරුවක්ඥන් වහන්සේට පිහිටා තිබෙනවා. ඥාන බල කියලා මෙතන හඳුන්වනවා ථානාඨාන කෞසල්‍ය ඥානය, කර්ම විපාක ඥානය, සබ්බත්ගාමිනී ප්‍රතිපදා ඥානය, අනේක ධාතු නානා ධාතු ලෝක දන්නා ඥානය, නානාදි මුත්‍තිකතා දන්නා ඥානය ඉන්ද්‍රිය පරෝපරිය ඥානය ධානාදීන්ගේ සංකලේශ මොදාන දන්නා ඥානය పూర్වේ නිවාස ඥානය දිව්‍යං චක්ෂුරභි ඥානය ආශ්‍රවක්ෂය කළ ඥානය එයින් ආශ්‍රවක්ෂය කළ ඥානය ගැනෙන්නේ අරහත් මාර්ග ඥානයයි කුබ්බේ නිවාස ඥාන දිබ්බචාක් ඥාන දෙක රූපාවචර චතුර්ථ ඥාන සංප්‍රයුක්ත ඥාන දෙකක් ඉන්ද්‍රිය පරෝපරි ඥානයේ සියලුම සරුවක්ඥන් වහන්සේලාට පමණක් ලැබෙන අසාධාන ඥාන හයෙන් පළමුවෙන්නේ. අනිත් සියලුම ඥාන තානාක්ෂාන කෞසල්‍ය ඥාන ආදී සියල්ලම කාමාවචර ඥාන සංප්‍රයුක්ත ක්‍රියාසිතේ මහා ක්‍රියාසිතේ පහළවන ඥාන. මේ ඔක්කොම සරුවක්ඥන් වහන්සේගේ సంతානේ පවතිනවා. අනිත් සියල්ලන්ට වඩා අසාමාන්ත ලෙසයි. රහතන් වහන්සේලාට සමහර ඥාන කොටස් තියෙනවා. ඒ රහතන් වහන්සේලාගේ ඥාණයට සරුවක්ඥන් වහන්සේගේ ඥාණය පොළොවට අහස වාගේ අතිශයින්ම දුරස්තයි, අසාමාන්තයි. එනිසා දැන් අපි මේ සම්බන්ධව කෙටියෙන් සලකා බලන්නට වටිනවා. මේ එක එක ඥානයක් ගැන හඳුන්වනවා නම් පයක් දෙකකින් පුළුවන් කමක් නැහැ සියල්ල පැහැදිලි කරන්ට බොහෝ වේලාවක් ඕන වෙනවා. නමුත් මේවා නම් වශයෙන් හෝ දැනගෙන සිටීම අපට ප්‍රයෝජනයි. මේක බුදුගුණ භාවනාවකට අදාළ දේශනාවක්. බුදුගුණ කියලා කියන්නේ බුදුගුණ අනන්තයි. ඒ අනන්ත බුද්ධ ගුණ අනන්ත බුද්ධ ඥාන ආවර්ජන කරමින් බුද්ධාලම්බන ප්‍රීති උපදවාගෙන උපචාර සමාධිය පිහිටාගෙන විදර්ශනා වඩන්නට මේ බුදුගුණ භාවනාව ප්‍රත්‍ය වෙන උපකාර වෙනවා. එනිසා ඒ සම්බන්ධවයි මේ කරුණ හඳුන්වන්නේ. කාණාථාන කෞසල්‍ය ඥානය කියන්නේ හේතුවට අනුව ඵලය ලැබෙන ප්‍රතිඵල ලැබෙන ආකාරය පහදා දෙන නුවණ. ඒ කියන්නේ යම්කිසි හේතුවක් නිසා යම්කිසි ඵලයක් ලැබෙන්නේ. ඒ හේතු නොමැතිනම් ඒ ඵලය ලැබෙන්නේ නැහැ. නිදසුනක් කියනවා නම් ලෞකික වශයෙන් අමෑතයකින් හටගන්නේ අඹ පැලයක් අඹ ගහක්. එවාගෙම වෙනත් ගහක් ඒ අමෑතෙන් හටගන්නේ නැහැ. එතකොට අඹ ඇටයකින් අඹ පැලයක් අඹ ගහක් හට ගැනීම තානාඨාන. තාන කෞසල්‍යඥානි. අට්ඨාන කියන්නේ අඹ ඇටයකින් වෙන ගහක් හටගන්නේ නැහැ. ඒක සිදු නොවන දෙයක්. ඒ වාගේ යම් කිසි දෙයක් සිදු වෙන්නේ යම් කිසි එක හේතුවක්. කියන්නේ ප්‍රධාන හේතුවක් නිසා. ඒ හේතුව හැර වෙන හේතුවකින් ඒ දේ සිද්ධ වෙන්නේ. අපි හිතා බලමු අපට උත්පත්තියක් ලැබුණා. ප්‍රතිසන්දියක් ලැබුණා. මේ ප්‍රතිසන්දිය ලැබුණේ සංස්කාර නිසායි. සංස්කාර නැතිනම් කිසිදාක ප්‍රතිසන්දියක් ලැබෙන්නේ නැහැ. ප්‍රතිසන්දියක් නැතිනම් නාම රූප හටගන්නේ නැහැ. නාම රූප නැතිනම් ආයතන හටගන්නේ නැහැ. ආයතන නැතිනම් ස්පර්ශ හටගන්නේ නැහැ. ස්පර්ශ නැතිනම් වින්දනයක් වේදනාවක් නැහැ. වේදනාවක් නැතිනම් තෘෂ්ණාවක් ඇත්තේ නැහැ. තෘෂ්ණාවක් පහළ නොවෙනවා නම් උපාදානයක් නැහැ. උපාදානයක් නැතිනම් නැවත කර්ම රැස් වෙන්නේ නැහැ. කර්ම රැස් වෙන්නේ නැත්නම් නැවත පුනර්භවයක් නැහැ. පුනර්භවයක් නැතිනම් නැවත ජාති ජරා මරණ කියන ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේ දුක් කිසිවක් නැහැ. එතකොට සංස්කාර නිසායි පටිසන්ධි විඥාන ලැබුණේ. පටිසන්ධි විඥාන නිසායි නාම රූප දෙක ඇති උනේ. නාම රූප දෙක නිසායි ආයතන හයක් ඇති උනේ. ආයතන හය නිසායි ස්පර්ශ හයක් ඇති උනේ. ස්පර්ශ හය නිසායි වේදනා හයක් ලැබුණේ. වේදනා හය නිසායි තෘෂ්ණා හයක් ලැබුණේ. තෘෂ්ණා හය නිසායි උපාදාන හතරක් ලැබුණේ. උපාදාන නිසායි කර්ම භවකේ නැත කුසල කුසල රැස්ුණේ. ඊළඟට කුසල කුසල නැමැති මේ කර්ම භවයේ නිසයි උත්පත්ති භවයේහි නැවත ප්‍රතිසන්දිය ඇති උනේ ඇති වෙන්නේ ප්‍රතිසන්දිය නිසයි ජරා මරණ ඇති වෙන්නේ ජරා මරණ තියෙන කොටයි ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සියල්ල සිද්ධ වෙන්නේ දුක් රාශියකින් පහළ වීම සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙම හේතුවට අනුව ඵලය ලැබෙන ඇති හේතු නොමැති නම් ඵලයක් නොමැති බව මනමින් සියල්ලෙන් සියල්ල ආબોධ කරගන්නා ඥානියට කියනවා ථානාථාන කෞසල්‍ය ඥානෙ කියලා. අපේ සාරවත්ඥන් වහන්සේට හැර ඒ ථානාථාන කෞසල්‍ය කිසිම ශාස්ත්‍රුව කෙනෙකුට නැහැ. එනිසා සාරවත්ඥන් වහන්සේ එයින් තමන් වහන්සේ ආසද ස්ථානී කියන්නේ සාරවත්ඥතා ඥානෙ ප්‍රතිඥා කරනවා. එවැගේම අට පිරිසෙහි සිංහනාද කරන්නාසේ ධර්ම දේශනා කරනවා. අනුත්තර ධර්ම චක්‍රය කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනවා. දෙවෙනි කාරණේ තමයි කර්මී පාක ඥානෙ අතීතානාගත වර්තමාන තුන් කාලයට අයිති කුසල කුසල කර්මයන්ගේ විපාක හේතු කර්ම සහිතව සරුවක්ඥන් වහන්සේ මනවින් දන්නවා. ඒකට කියනවා කර්ම විපාක ඥානය. අතීත කර්ම, අනාගත කර්ම, වර්තමාන කර්ම මේවා විපාක දෙන ඇති. ප්‍රතිසන්නේ විපාක, ප්‍රවෘත්ති විපාක ආදී නොඑක් අයුරින් විපාක දෙන ඇති. තමන් වහන්සේ මනවින් දන්නවා. ඒ දන්නා වූ නුවණට කියනවා කර්ම විපාක ඥානෙ. මේක බොහොම පැතිරිච්ච තේරුමක්. සූත්‍ර පිටකයේහි, අභිධර්ම පිටකයේහි, විනය පිටකයේහි ක්‍රම කීපයකට මේ කර්මයේ පිළිබඳ විභාග විස්තර දකින්න තියෙනවා. එතකොට මේ කර්මය අතීත කර්ම සමහර විපාක දීලා අවසానයි සමහර දේවල් විපාක දෙන්නේ නැතුව යනවා. සමහර අතීත කර්ම මතුවට විපාක දෙන්න තියෙනවා. එවැගේම වර්තමාන කර්ම ඇතැන් ඒවා විපාක දෙමින් තියෙනවා. සමහර මතු විපාක දෙන්න තියෙනවා. සමහර විපාක නොදී අරිනවා. අනාගත කර්මත් එහෙමයි. මේ දිහට 12 ආකාරයකින් 16 ආකාරයකින් මේ කර්ම විභාගයේ සරුවක්ඥන් වහන්සේ සියල්ලෙන් සියල්ල දන්නවා. වෙන අසරුවක්ඥ කෙනෙකුට සිතා නිම කරන්න බැරි බැවින් මේ කර්ම විශේෂ අචින්තනීයයි කියලා දේශනාව සඳහන් වෙනවා. සිතා නිම කළ නොහැකි දෙයක් බැවින් අචින්තනීය දෙයක් කර්ම විශේෂය කර්මයේ පිළිබඳව සියල්ල. එතකොට මේ කර්මයේ පිළිබඳ සියල්ල දන්නා ඥානයට කියනවා කර්ම විපාක ඥානය. එයින් සාරුවාඥාන් වහන්සේ සමන්වාගත බැවින් ආසබස්ථානී කියන සම්මා සම්බුද්ධත්වය ප්‍රකාශ කරනවා. එවාගේම අටපිරිසෙහි සීහස්වරයෙන් සද්ධර්මයේ දේශනා කරනවා. එසේම තමන් වහන්සේ කිසි කෙනෙකු දේශනා නොකළ තමන් ආબોධ කළේ ගාමිරි චතුරාරි සත්‍ය ධර්මයේ දේශනා කරනවා. තුන්වෙනි කාරණයේ සබ්බත් ගාමිනී පටිපදා ඥානය. සබ්බත් ගාමිනී පටිපදා ඥානය කියන්නේ ලෝකයේ ඇතුලේ හැසිරෙන ගමන් මාර්ග තියෙන ඔක්කොම පහක්. නිර්විගාමිනී මාර්ගය, ත්‍රිසං ලෝකයට යන මාර්ගය, තේතසන ලෝකයට යන මාර්ගය, මනලෝට යන මාර්ගය, දෙව්ලොවට බමලෝට යන මාර්ගය. මේකට කියනවා පංච ගති කියලා. දැන් සමහර විට යම් ප්‍රාණඝාත කරන පිරිසක් ඉන්නවා. ඔය ප්‍රාණඝාත කරන පිරිසේ ඇතන් කෙනෙක් කෙලින්ම නරකාදියට යන කෙනෙක් ඉන්නවා. ඒ පාරි ගමන් කරන්නෙක් ඉන්නවා. තා කෙනෙක් ඉන්නවා ඒ අතරේ තිරිසන් භාවයේ උපදිනවා. ඒ එකම පරාඝාතය කරන ඇතන් කෙනෙක් പ്രേත ලෝකෙ උපදිනවා. ඔය වගේම දාන ආදී කුසල් කරනකොට සමහර කෙනෙක් ඒ කුසලයේ නිසා දෙව්ලොවට යනවා. චාතුරු මහරජිකට එක්කෙනෙක් යනවා. තා කෙනෙක් කාමතින්සෙත්, තා කෙනෙක් යාමෙත්. ඔහොම දිව්‍ය ලෝකහායට යන්නේන ඇතේ සරුවක් යන වාසේ දකින්නවා. එවාගේ මනෝ උපදින ඇති දකින්නවා. ඔය වගේම භාවනා කරන්නන් අතුරින් සමහර කෙනෙක් පළවෙනි භ්‍රමතලයට යන හැටි දකින්නවා. දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි භ්‍රමතල වලට යන හැටි දකින්නවා. අරූප ලෝකයට යන හැටි දකින්නවා. මෙහෙම ඒ ඒ කුසල හෝ අකුසල හෝ කර්මයන් කරන පුද්ගලයන් යන මාර්ගය සරුවක්යන් වහන්සේ සියල්ලෙන් සියල්ල දන්නවා. ඒ නිසානි සමාන විතේ ඒ බුදුරජාන් වහන්සේ සම්මුඛ වෙච්ච නැත්නම් ඒ කාලයේ සිටියේ ඇතම් පුද්ගලයන් උපන්තන හරියටම කියන්න සමර්ථ වුණේ. මේ නිසා කර්මයට අනුව ඒ ඒ පුද්ගලයන් අපේ නරකාදියට, പ്രേතාපායට, තිරිසන් අපායට, මනුලොවට කුසල කර්මයන් නිසා දිව්‍ය ලෝක 6ට, රාගයේ ධාන කුසල කර්මයන් නිසා බඹලොවට, අරූප ධාන කුසල නිසා අරූප ලෝකයට, ඒ යන්නේන පාරවල් හරියටම සරුවක්යන් වහන්සේ තමන් වහන්සේ දන්නවා. ඒකට කියනවා සම්බත්ත ගාමිනී ප්‍රතිපදා ඥානෙ කියලා. මෙන්න මේ අවස්ථාවත් මැනවින් දන්නා බැවින් සරුවක්යන් වහන්සේ ආසබස්ථානයේ කියන ශ්‍රේෂ්ඨ භාවයේ බුද්ධත්වයේ ප්‍රතිඥා කරනවා. පිරිසෙහි අට පිරිසේ සිංහනාද කරනවා තමන් වහන්සේ අනුත්තර ධර්ම චක්‍රයේ දේශනා කොට වදාරනවා හතරෙනි කාරණේ අනේක ධාතු නානා ධාතු ලෝක ඥානෙ ඒ කියන්නේ ලෝක ධාතුෙහි ධාතු දේශනා රාශියක් තියෙනවා බුදු වචනේ ඒ සීලම ධාතු දේශනා ධාතු කොටස බෙදීන් මෙතන වචන 18කට සම්බන්ධ වෙනවා අෂ්ඨ අෂ්ඨාරස ධාතු තියෙනවා මේ අස්ථාරස ධාතුවට අයිති නොවන ධාතුවක් වෙන්නේ ඇත්තේ නෑ. ඒ කියන්නේ චක්කු ධාතු, සෝත ධාතු, ගාන ධාතු, ජීවා ධාතු, කාය ධාතු පහයි. රූප ධාතු, ශබ්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටම්බ ධාතු පහයි 10යි. ඊළඟට චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ගාන විඥාන ධාතු, ජීවා විඥාන ධාතු, කාය විඥාන ධාතු පහයි 15යි. මනෝ ධාතු, මනෝ විඥාන ධාතු, ධම්ම ධාතු 3යි 18. මේ 18ට සීලෝම ලෞකික ලෝකෝත්තර ධර්ම ස්වභාවයන් සම්පින්දණය වෙනවා. එනිසා මේ ධාතුන් පිළිබඳව සියල්ලෙන් සියල්ල දන්නා බැවින් ඒකට කියනවා අනේක ධාතු නානා ධාතු ලෝක දන්නා ඥානී කියලා. ඒක වෙන කිසිම සාත්‍රුවරයෙකුට පිටින්නේ නැහැ. සාරවත්ඥන් වහන්සේ මේ අනේක ධාතු නානා ධාතු ලෝක තාක්ෂේ මනමින් ආબોධ කරගෙන තියෙනවා. එතන ධාතු ධාතු කියලා කියන්නේ සත්‍යයක් නොවන, පුජ්‍යලයක් නොවන, ආත්මයක් නොවන සත්‍යය කියන එකයි ධාතු කියලා හඳුන්වන්නේ. දැන් පඨවි ධාතු කිව්වාම පඨවි කියන්නේ සත්‍යයක්, පුජ්‍යලයක්, ආත්මයක් නෙමෙයි. ඒ වාගේ හැම දෙයක් පිළිබඳවම සත්‍ය පුජ්‍යලාත්වාසයෙන් ගන්න කිසිවක් නැමැති බැවින් නිත්‍යසාර, සුඛසාර, සුභසාර, ආත්මසාර කියන මේ සිදුම කිසිම සාරත්වයක් නැති බැවින් ඒවට කියනවා ධාතු ධාතු කියන අර්ථයේ. එනිසා මේ ධාතු ස්වභාවයන් මනමින් කරලා මේ අනේක ධාතු නානා ධාතු ලෝක දන්නා ඥානය නිසා සරුවක්යන් වහන්සේ අභීතව සම්මා සම්බුද්ධත්වයේ ප්‍රතිඥා කරනවා. ඒකම අටපිරිසෙහි සිංහස්වරයෙන් ධර්ම දේශනා කරනවා. එවාගේම අනුත්තර ධර්ම චක්‍ර ප්‍රවර්තනයේ පවත්වනවා. ඊළඟට පස්වෙනි කාණේ තමයි නානාදි මුත්‍තිකතා ඥානය. නානාදි මුත්‍තිකතා කියලා කියන්නේ ලෝකේ සත්‍යයන් කොටස් දෙකකට බෙදෙනවා. හීනාදි මුත්‍තිකා, පණීතාදි මුත්‍තිකා කියලා. හීනාදි මුත්‍තිකා කියන්නේ කාම සංකල්පන, ව්‍යාපාද සංකල්පන, විහිංසා සංකල්පන මේ වාගේ අකුසල විතර්ක, අකුසල අදහස්, අකුසල චේතන, අකුසල ප්‍රාර්ථනා ඇති පුජ්‍යයන්ගේ අදහසට කියනවා හීනාදි මුත්‍තිකා මුත්‍තිකතා කියලා. දැන් බොහෝ සෙයින් අකුසල ධර්මයන්ට යොමු වූ පුජ්‍යලයා හිතන්නේම අකුසල පැත්තේ දෙයක්මයි. අයහපත් දෙයක්මයි. ප්‍රාණඝාත, රාගයෙන් අඳින්නා දාන ආදී පස්පව් කරන්න, දස කුසල් කරන්න, নানা ප්‍රකාර අපරාධ කරන්නමයි ඔහුගේ හිත නැමෙන්නේ. ප්‍රණීත අධ්‍යාසයේ තියෙන උත්මයන්ට ඒ වගේ අදහස් දෙමේ තියෙන්නේ. දාන, සීල, භාවනාදී කුසල් කරන්න, දස පුණ්‍ය ක්‍රියා කරන්න, දස පාරමී පුරන්න, දස කුසල කර්මයන් ඇසිරෙන්න එවාගෙම සිව්බම විහෙරණ වඩන්න, දස එවාගෙම බෝධිපාක් ධර්මයන් වඩන්න, මහා මංගල ධර්මයන් අනුව දියුණු වෙන්න, කරණීය ධර්ම දියුණු කරන්න, ධර්මයේ හැසිරෙන්න තමයි ප්‍රණීත අදහස් ඇති සත්පුරුෂයා නිතරම සූදානම් වන්නේ. ඔයගේ සිත අලෝභ, අදෝස, අමෝහ ආදී කුසල මූලයන්ගෙන් සමන්විත යහපත් සංකල්පන ඇති බැවින් ඊට කියනවා ප්‍රණීත අධ්‍යාසය කියලා. ප්‍රණීත අධිමුක්තිතාව කියලා. අධිමුක්ති කියන්නේ අධ්‍යාසය. මේකට කියනවා ධාතු සමතාව කියලා. හීනාදි මුත්‍තිකා සත්තා හීනාදි මුත්‍තිකේ සත්‍යේ සද්දේ සංසන්දන්ති සමෙන්ති. අර නපුරු අදහස් නැත්තම් හීන අදහස් ඇති පුද්ගලයන් ඔවුනෝන් එකතු වෙනවා. පණීතාදි මුත්‍තිකා සත්තා පණීතාදි මුත්‍තිකේ සත්‍යේ සත්‍යේ සද්දේ සංසන්දන්ති සමෙන්ති. ප්‍රණීත අදහස් ඇති පුද්ගලයෝ ප්‍රණීත අදහස් ඇති උතුමන් එක්කම සංසන්දනය වෙනවා, සමග වෙනවා, එකතු වෙනවා, එකට කටයුතු කරනවා. මේක නිසා මේ අදහස් මනවින් සරුවක් යන වාසයේ දැනගන්නා බවට කියනවා නානාදි මුත්‍තිගතා ඥානය කියලා. මේක දැනගෙනයි තුන් ලෝකයේත තමන් වාසයේ සම්මා සම්බුද්ධත්වය અભීතව ප්‍රකාශ කරන්නේ අටපිරිසේ සිංහනාද කරන්නේ එවාගේම අනුත්තර ධර්ම චක්‍රය පවත්වන්නේ හයවෙනි කාරණයේ ඉන්ද්‍රිය පරෝපරිඥානය. ඉන්ද්‍රිය පරෝපරිඥානය නමින් හැඳින්වෙන්නේ සරුවක්ඥන් වහන්සේගේ බුදු ඇස. බුදු ඇස කියන්නේ ආબોධ කරන්නන් තෝරා ගැනීමේ ඥානය. ඒක තියෙන ඉන්ද්‍රිය පරෝපරිඥාන ආසයන්ුසේ ඥාන දෙකක්. එයින් මෙතන කියනවා ඉන්ද්‍රිය පරෝපරිඥානය. ඉන්ද්‍රිය නමින් හඳුන්වන්නේ මෙතන පුද්ගලයාගේ సంతානෙහි ධර්මාභෝධයේ අත්‍යවශ්‍ය වෙන්නේ සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. දැන් කොච්චර දුරට වැඩි තිබෙනවද? කොච්චර දුරට වැඩි නැතිද? කියන්නේ කොච්චර උසස්ද, කොච්චර පහත්ද කියන එක මනමින් තේරුම් ගන්නා ඥානයටයි ඉන්ද්‍රිය පරෝපරි ඥානෙ කියන්නේ. සමාරීත මගඵල නිවන් සුව ලබන්න උන් අරමුණු වෙනවා බුදු ඇසතේ ඒ කුජලයන් අතර උන්වහන්සේ ඉන්ද්‍රියන් අනුව තේරුම් කරගන්නවා මේ තැනැත්තාට සෝවාන් මාර්ගයේ ඵලය ලබන්න පුළුවන්. මේ තැනැත්තාට සකදාගාමි මාර්ගයේ ඵලය ලබන්න පුළුවන්. මේ තැනැත්තාට අනාගාමී මාර්ග ඵලය ලබන්න පුළුවන්. මේ තැනැත්තාට අරිහත් මාර්ගයේ ඵලය ලබන්න පුළුවන්. එනිසා මේ විදිහට ඒ ඒ පුජ්‍යලයන්ගේ సంతානේ ඉන්ද්‍රිය ධර්මයන් අඩු වැඩිකම් නැණිවින් තේරුම් ගන්නා නුවණට කියනවා ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය කියලා. ඒ ඉන්ද්‍රිය පරෝපරිය ඥානයේ සමන්වාගත දෙවින්ද සරුවඥන් වහන්සේට පිරිසෙහි සම්මා සම්බුද්ධත්වයේ ප්‍රතිඥා කරනවා. එවාගෙම අභීතව සිංහනාද කරනවා අනුත්තර ධර්ම චක්‍රය දේශනා කරනවා. ඊළඟ හත්වෙනි කාරණයට හඳුන්වන්නේ ධ්‍යාන සමාධි සමාපත්තීන්ගේ සංකලේශ හෝදාන දන්නා ඥානය. සංකලේශ හෝදාන ගුට්ටාන දන්නා ඥානය. ධ්‍යාන කියලා කියන අපේ රූප ධ්‍යාන හතර අරූප ධ්‍යාන හතර. එවැගේම විමෝක්ෂ කියලා කියනවා ඒ ධානයම මුල් කොට ඇත්තා වූ තවත් කරුණු අටක්. රූපී රූපානිපස්සති අධ්‍යාත්මං අරූප සංඤේ බහිද්ධා රූපානි පස්සති ආදී වශයෙන් මේ ධානයන්ගේ ප්‍රභේද අවස්ථා අටක් තියෙනවා නිරෝධ සමාපත්තිය දක්වා. ඒකට කියනවා අෂ්ට විමෝක්ෂ කියලා. ඒ වගේම සමාධි සමාපatti කියන්නේ Taman ලබාගත් සමාපියේ සමාපatti බවට පමුණවාගෙන හැසිරෙනවා. සමාපatti ක්‍රම තුනක් තියෙනවා. ඥාන සමාපatti, ඵල සමාපatti සහ නිරෝධ සමාපatti. මේ කියන්නේ ධර්මයන් පිළිබඳව සංකලේශේවත් කිලට බාටපත් වෙන හේතු දන්නවා. ඕදාන ඒවා පිරිසුදු වෙන බව දන්නවා පිරිසුදු වෙන හේතු දන්නවා. ඒ ආනිසංස දන්නවා. එවාගෙන් උත්තානි කියන්නේ ඒවෙන් දිනුනෝ දන්නවා. මේ විදිහට ධ්‍යාන සමාධි සමාපatti විමෝක්ෂ පිළිබඳව සියල්ල මනමින් දන්නා ඥානියට කියනවා ධ්‍යාන සමාධි සමාපත්තිය විමෝක්ෂ දන්නා ඥානි කියලා. මේ ඥානිය මුල් කොටගෙන සරුවක්ඥන් වාසේ සම්මා සම්බුද්ධත්වයේ ප්‍රතිඥා කරනවා අටපිරිසි අභීතව ධර්ම දේශනා කරනවා එවාගේම අනුත්තර ධර්ම චක්‍රය පවත්වනවා ඊළඟට <clears throat> අටවෙනි කාරණය පුබ්බේ නිවාස ඥානය පුබ්බේ නිවාස ඥානය බොහොම දිගට කිය යුතු කාරණයක් වේලවා ඒ කියන්නේ සාරුවක්ඥන් වහන්සේ බුදු වෙන්නත් මත්තෙන් ආලාර කාලා මුද්දකරාම මේ තාපසවරු දෙදෙනා සම්මුඛ වෙලා අෂ්ට සමාපත්තිය ලැබුවාට පස්සේ අභිඥා බල සියල්ල ලබා ගත්තා බුදු වෙන්න ආසන්න කාලයේ නැවත යටපත් වී තිබුණු ධ්‍යාන සමාපatti අධිඥා සියල්ල ප්‍රකෘතිමත් කරගත්තා. එයින් බුදු වෙන්න දවසේ පෙරියම් කාලයේ මේ පුබ්බේ නිවාස ඥාණයෙන් තමයි විශාසංක කල්පලක්ෂයකට ඉස්සර ස්කන්ධ පරම්පරාව තේලීතාව ඇති දැකගත්තේ මේක අභිඥා ධර්මයක් අභිඥා බලයක්. ඒ කියන්නේ කසන ධ්‍යාන බලයෙන් තමන් වහන්සේගේ සංකානේ 14 ආකාරයට වශී කරගත් අභිඥා බලය ඇතිව පෙරවිසුවාත් භාවයන් විමසා බලනවා. ඒ පෙරවිසුවාත් භාවයන් එකක් එකක් ගානේ ඒ අසවල් භාවයේ මෙහෙන නංගොත් ඇතුව, උසමීකම් ඇතුව, කැම බීම ඇතුව, සැප දුක් ඇතුව කුසල් අකුසල් කරමින් හිටිය. එතනින් අසවල් විදියට අසවල් කන් ඥාත උත්පත්ති ලැබුවා. මේ වාගේ එකින් එකට තමන් වහන්සේ පෙරවිසුවාත් දක්නා නුවණ මනවින් දන්නවා කිසිම කෙනෙකුට ඒ සමාන පුබ්බේ නිවාස ඥානයක් නැහැ. සරුවඥන් වහන්සේට ඕනම වෙලාවක ඕනම අසංක ගණන් ඈත එකවර බලන්න පුළුවන් වෙන කිසි කෙනෙකුට එහෙම පුළුවන් කමක් නැහැ. මේ විදිහට අසාමාන්ත වූ කුඹේ නිවාස ඥානයෙන් සමන්වාගත බැවින්ද සරුවඥන් වහන්සේ ආශ්‍රවස්ථානී කියන සම්මා සම්බුද්ධත්වයේ ප්‍රතිඥා කරනවා. එවැගේම අටපිරිසෙහි සිංහ සිංහස්වරයෙන් සද්ධර්ම දේශනා කරනවා. අනුත්තර ධර්ම චක්‍රයේ පවත්වනවා. නවවෙනි ඥානෙ හඳුන්වන්නේ දිබ්බ චක්කු ඥානෙ හැටියටයි. බුදි වීමට පෙර දවස්දී රාත්‍රියේ මැදියම් කාලයේදීද මේ පුබ්බේ නිවාස ඥානෙ ළඟට දිබ්බ චක්කු ඥානෙට යොමු වුණා. දිබ්බ චක්කු ඥානෙන් අතීතයේ දින 7ක් අනාගතයේ දින 7ක් අද දවසත් එක දවස් 15ක් ඒ ඒ අවස්ථාවල මරණ උපදින සත්‍යයන් සුගති දුගති යන සත්‍යයන් කුසල් අකුසල් කරන සත්‍යයන් සෝබන අසෝබන ගති ඇති සත්‍යයන් ඒ සත්පුද්ගලයන් පමණක් නෙමේ අවිඥානික සියලු දේ පවා අබටක් කරන්වත් ඉතිරි නැතුව තමන් වහන්සේගේ විසද වූ දිබ්බ චක්කු ඥාණයෙන් දැකවා දාලා ඒ දිබ්බ චක්කු ඥාණය වෙන කිසිම කෙනෙකුට එහා සමානව පිහිට ඇත්තේ නැහැ මේක නිසා ඒ අනුත්තර වූ දිබ්බ චක්කු ඥාණය සමන්වාගත බැවින් සරුවක්ඥන් වහන්සේ ආශ්‍රමස්ථානයේ කියන සම්මා සම්බුද්ධත්වයට ප්‍රතිඥා කරනවා අටපිරිසේ සිංහනාද කරනවා අනුත්තර ධර්ම චක්‍රය දේශනා කරනවා ඊළඟට දසවෙනි තථාගත බලයේ හැටියට හඳුන්වන්නේ ආශ්‍රවක්ෂේ කරක් ඥානෙ ආශ්‍රවක්ෂේ කරක් ඥානෙ නම් මෙතන හැඳින්වෙන්නේ සියලුම කෙලෙසුන් නසන්නා වූ අරිහත් මාර්ගඥානය ඒක ලබන්ට සරුවක්ඥන් වහන්සේ විසි අසංකයේ කල්පලක්ෂයක් මුළුල්ලේ පෙරම් පුරාගෙන ආවා. බෝධි මූලයේදී තමන් වහන්සේ සමත භාවනා බලයේ මුල් කොටගෙන පටිච්චසමුප්පාද සම්මර්ෂණය කරමින් විපස්සනාට බැසගෙන අලියම් කාලයේදී දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කරන දසදහසක් සූර්ය මණ්ඩල ආලෝකයට වඩා දීප්තිමත් වූ විසද වූ ඕභාසවත් වූ ප්‍රඥාවෙන් සීලම සංස්කාර ධර්මයන් විදර්ශනා කරමින් එකමිල් යව්වේදී ශනික ශනිකවම සෝතාපට්ටි මග්ගඵල සකදාගාමි මග්ගඵල අනාගාමී මග්ග ඵල, අරිහත් මාර්ග ඵල කියන මේවා ප්‍රතිලාභ කරගන්න සමර්ථ වුණා. ඒ ඒ මාර්ග චිත්තයන්හි ප්‍රහාණය විය යුතු ක්ලේශයන් නැවත නූපදන ආකාරයෙන් ප්‍රහාණය කරමින් අරිහත් මාර්ගඥාන අවස්ථාවේදී සවාසනා සකල ක්ලේශයම ප්‍රහාණය කොට ඒ සරුවඥන් වහන්සේ මෙම ආශ්‍රවක්ෂේ කරක් ඥානෙ ප්‍රතිලාභ කරගත්තා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් මෙන්න මේ ආශ්‍රවක්ෂේ කලක් ඥානයේ කියන දසවෙනි තථාගත බල ඥානයේ පිහිටාගෙන සාරුවක්ඥන් වහන්සේ ලොවට ආශ්‍රවස්ථානී කියන සම්මා සම්බුද්ධත්වයේ ප්‍රතිඥා කරනවා ඒකම අට පිරිසේ සිංහනාද කරනවා තමන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නැමැති අනුත්තර ධර්ම චක්‍රය ලොවට දේශනා කරනවා මේ විදිහට සාරුවක්ඥන් වහන්සේ මේ දසබල ඥානයෙන් සමන්වාගත වන්නේ ඒ ඒ පුජ්‍යලයන්ට ආબોධ කරවා දීම පිණිසමයි. පළමුවෙන්ම හේතු කර්ම දන්නා ඨානාඨාන ඥානයේ නිසාම ඒ ඒ පුජ්‍යල సంతානවල ක්ලේශාන්තරාය හොයාසොයා ගන්නවා. කමී එවාගෙම ඊළඟට දෙවෙනි ඥාණයෙන් කර්ම විපාකාන්තරාය සොයා ගන්නවා. ඊළඟට තුන්වෙනි ඥාණයෙන් තමන් වහන්සේගේ సంతානෙහි ආબોධ කරගන්න ඒ ඒ පුජ්‍යලයන්ගේ సంతානවල අර එක එක භවයට යන කර්මතේ කර්ම හේතු හේතු කරුණු තේරුම් ගැනීමේ ඥානය. ඊළඟට ඔය කියන ඥානෙ එක එකක් ගන්න එක එක කුජ්ජලයන්ගේ යථා තත්ත්වයේ තේරුම්ගෙනයි ඊළඟට ධර්මයේ දේශනා කොට ඒ ඒ කුජ්ජලයන්ට ධර්මය ආબોධ කරවන්නේ. මෙහිදී තේරුම් ගන්න වටිනා සරුවඥතා ඥානයයි මේ දසබල ඥානයි කියන දෙකේ වෙනසක් තියෙනවාද කියලා වෙනසක් තියෙනවා. සරුවඥතා ඥානයේ සියල්ල අරමුණු කරන්න පුළුවන්. ඕනෙම වෙලාවක යමක් අරමුණු කරන්න පුළුවන් සරුවක්ඥ තාක්ඥ එක වැඩක් නේ හැම දෙයක්ම. මේ ඥාන 10න් කෙරෙන්නේ එක එක කාරණා සම්බන්ධ ආબોධක් ඥානයයි. හේතු කර්ම දන්නා ඥානය, කර්ම විපාක දන්නා ඥානය, එවැගේම මේ තමන් වහන්සේ <clears throat> ඒ ඒ පංච ගති දන්නා ඥානය, එවැගේම නානා මේ ධාතු ලෝක දන්නා ඥානය, අදිමුක්ති දන්නා ඥානය, ඉන්ද්‍රිය පරෝපරේ ඥානය ඥානාදීන් සියල්ල දන්නා ඥානය, කුබ්බේ නිවාස ඥානෙ, දිබ්බචක්කු ඥාන මේ සියල්ලෙන් ඒ ඒ පුජ්‍යලයන්ගේ යථා තත්ත්වයේ තේරුම්ගෙනයි ඒ ඒ පුජ්‍යලයන්ට ගැළපෙනසේ ධර්ම දේශනා පවත්වමින් ඔවුන්ට ධ්‍යාන විදර්ශනා මාර්ගඵල අවබෝධ කරවා දෙන්නේ. මෙන්න මේක නිසා සීලම සරුවක්යන් වහන්සේලාට මේ කියන දසබල ඥාන ඇති බැවින් අනිකුත් කිසිම ශ්‍රාවකයන් වහන්සේ කෙනෙකු විසින් කළ නොහැකි සතිය බුදු කෙනෙකුන් වහන්සේ විසින් වත් කළ නොහැකි ලෝතර සරුවඥන් වහන්සේ නම කිසිම කළ හැකි ආරි සත්‍ය අවබෝධ කරගැනීම අමා මහ නිවන් සුව සාදා දෙන්න සමර්ථ වෙනවා යන්දාසක තමන් වහන්සේ බුද්ධෝහම් බෝධිසාමි මුත්තෝහම් මොචයේ පරි තින්නෝහම් තාරේසාමි සංසාරෝගා මහ භයාක්‍යා ප්‍රාර්ථනාවක් ඇති කරගත්තනම් ඒ ප්‍රාර්ථනා පරිද්දෙන් බෝධි සම්භාර සම්පූර්ණ කොට ලෝතුඩා බුදු වී මේ දසබල ඥානියන්හි පිහිටා සිටගෙන ලොවත තමන් ආબોධ කරගත්තා වූ ධර්මය ආબોධ කරවා වදාලා තමන් වහන්සේ දුරු කළා වූ ක්ලේශයන්ගෙන් හා සකල දුක්ඛ රාශියෙන් අත මිදී අන්ලෝක වාසීන්ටත් ඒ දුකෙන් අත මිදීමට කෙලෙසුන්ගෙන් අත මිදීමට ධර්ම දේශනා කොට වදාලා තමන් වහන්සේ බේකරු සංසාරෝගයෙන් එතර වී ලෝවැස ජනතාවටද සංසාරෝගයෙන් එතර වීමට අනුත්තර ධර්මයේ දේශනා කොට වදාලා ඒ මේ සරුවඥන් වහන්සේ මේ විදිහට ලෝවැසි ජනතාවට 45 වසරක් මුළුල්ලෙහි මේ දසබල ඥාන පදනම් කොට ධර්ම දේශනා කිරීම නිසා සූවිසි අසංකේය නව කෝටි 60 ලක්ෂයක් දෙන සෝවාන් ආදී මාර්ගඵල ප්‍රතිලාභයෙන් අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කළා ඒ මේ සාරුවක්යන් වහන්සේ 45 වසරකින් පිරිනිවෙන බැවින් අනාගතේ බලා අපවැන්නන්ද මතු පහළවන පුණ්‍යවන්තයන් උපකාර වනු පිණිස අදිෂ්ඨාන බල පිහිටුවා මානිල් මල් සුවඳ නියදෙන සීමුක පත්මයෙන් සුදු බුදුරැස් නියදෙන දලදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමාන්වාගත බ්‍රහ්මස්වරයෙන් ස්වාසෝදාසක් ධර්මස්කන්ධයේ දේශනා කොට වදාලා තමන් වහන්සේ දිනපතාම සූවිසි කෝට් ලක්ෂ වාර ඵල සමවතර සමාදෙමින් නිවන් සැපවින්දා ආයුෂයාගේ අවසානයේදී තමන් වහන්සේ සීල සංස්කාරයන්ගේ යථා ස්වභාවයේ ලොවට පහදා දෙමින් දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළ මිනිගානක් නිවෙන්නසේ අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් නිවන් පුර වැඩියා. රාතන් වහන්සේලාද ආයුෂාගේ කෙළවර පිරිණි වුණා. සෝවාන් ආදී ආර්යයන් වහන්සේලා සුගති මේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකයට වැඩියා. සැකදන්නතාව සුවකේ කර්මාරූප මිය පරලෝකිය. දැන් හිටි විහාරස්ථාන රාජධානි යන් පොකුණු මාලිගා ද සියල්ල කාලයා ගැවෑමෙන් නෂ්ඨාවශේෂ වුණා. මේවා ගිරාඳ තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳුමින් වතෙන් මුලතෙන් දෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආත්මභාව සියල්ල හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්ම ශනියක් ශනියක් පාසා සිඳි සිඳි බිඳි බිඳි ඇති වී නැති වී යන බැවින් අනිත්‍යයි ඇති වෙමින් නැති වෙමින් නිරතුරු පෙළෙන බැවින් දුක්ඛයි හැමතිසේ නොපවත්නා බැවින් අනත්තයි පිළිකුල් බැවින් අසුභයි අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ සියලු සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් කේලන සංකත සංతాප විපරිණාම ස්වභාවයෙන් යුක්ත බැවින් දුක්ඛාරි සත්‍යයි දුක ඇති කරන ආයුහන නිදාන සංයෝග පරිබෝධාර්ථයෙන් යුක්ත වන පූර්ව භව තෘෂ්ණාව දුක්ඛ සමුදයාරි සත්‍යයි ඒ දෙකින් තොර වූ නිස්සාරණ විවේක අසංක තමතාර්ථයෙන් සමන්වාගත සාන්ත නිර්වාණ ධාතු දුක්ඛ නිරෝධාරි සත්‍යයි දුක්ඛේ පිරිසිඳමින් ආબોධ කරන සමුදය ප්‍රහාණය කරමින් ආબોධ කරන නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂ කරමින් ආબોධ කරන නීයාන හේතු දස්සන අධිපති අර්ථයෙන් සමන්විත වන ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍ය නම් වෙනවා. අනන්ත අපරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා දීර්ඝ කාලාන්තයක් පෙරූ බෝධි සම්භාර හේතුයෙන් මේ ගාම්භීර චතුරාරි සත්‍ය අවබෝධයෙන් අජරාමර සාන්ත අමාමහ නිවන් සුව වැළඳුවා. සසර දුක් තරණය කොට කෙලස් ගිනිමැල නිවාසාන්ත නිවනින් සැනසී වදාළ සියලු බුදු පසේ බුදුමහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්හි අපේ ගෞරව ආචාර උත්තමාංග නමස්කාරය වේවා අප ජීවිතේ පුරා රැස්පත් කරන දාන සීල භාවනාදී සකල කුසල සම්භාර ධර්මිය අප සෑම දිනාටම බෝධි සම්භාර බෝධි පාක්ෂ ධර්ම බාටපත් වී පාරමී බාටපත් වී බුදු පසේ බුදුමහරහතන් වහන්සේ ආબોධ කළේ මේ ගාම්භීර වූ දුර්දශ වූ දුර්ණබෝධ වූ සාන්ත වූ ප්‍රණීත වූ අතර්කාවචර වූ නිපුණ වූ පඬිත වේදනී වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අජරාමර සාන්ත නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු. අද විශේෂ වශයෙන් මා විසින් ප්‍රකාශ කළ යුතු වචනයක් තිබෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකා සාමාන්‍ය මහා නිකායේ ශ්‍රී කල්යාණ යෝගාශ්ම ශාස්ත්‍රා නැමැති මේ ශ්‍රේෂ්ඨ වූ ශාසන ප්‍රතිපත්ති සංවිධානය ආරම්භ කොට 50 වසරකට වැඩි කලක් එයිම නේතෘත්වයේ ධර්මින් ගඩවාසයේ කොට පසුගිය 2003 ජූලයි මාසයේ උදා වූ ඇසලපුර පසළොස්වක් බොහෝ දවසේ දෙවියන් වඩින වේලාවේ රාත්‍රී 10යි විනාඩි 33ට මන සිහිනුවණින් අපවත් වී වදාළ අතිපූජනීය රාජකීය පඬිත කඩවැද්දේ ශ්‍රී ජිනවංශා බිදාන අස්මදාචාර්යෝත්තම මාහිමියන් වහන්සේ සිහිපත් කරන දවස අදයි. ඒ මාහිමියන් වහන්සේගේ අවසාන මොහොත මුළු ජීවිතේම හැමදෙනාටම ආදර්ශමත් ජීවිතයක්. අවසාන මොහොත වෙනකොට මොනතරම් සිහිනුවණින් හිටියද කිසිම වෙලාවක දුකක් ඇඟේ වෙන්නේ නැහැ. අපවත් වෙන්න දින 30කට කලින් ශිෂ්‍ය පිරිස සමීපයට කැඳවලා තමන් වහන්සේගේ මුළු ජීවිත කතාවම කෙටියෙන් හඳුන්වලා මේ පවත්වාගෙන යන ශාසන ප්‍රතිපත්ති ධර්මයන් මනවින් දිගට පවත්වාගෙන යන්න ඊටාම කාරුණික ආවාද අනුශාසනා උපදෙස් දීලා තමයි ඒ මාහිමියන් වහන්සේ සෝදානම් වුනේ කියලා තේනවා මම අවුරුදු 100ක් ජීවත් වෙන්න මට පුළුවනි. මට පුළුවනි අවුරුදු 100ක් ජීවත් වෙන්න. නමුත් තුසිත දිව්‍ය ලෝකේ ඉන්නා පිහිටවත් දායකතුමෙක් නිරමේ තුමා කියලා එතුමා මට මේ කතා කරනවා ස්වාමිනේ දැන් ඇති දැන් ඇති වඩින්න අපි ළඟට වඩින්න කියලා. එනිසා මං තාත් දෙයකින් ඒ තුසිතට යනවා. එනිසා මේ පවත්වන ප්‍රතිපත්ති සංවිධානයේ කඩ නොකර මැනවින් රකිත්වා කියලා උන්වහන්සේ අනුශාසනා කළා. එවාගේම ආසන්න මොහොත දක්වා මනා සිහිනුවණින් සිටේ ඒ මාහිමියන් වහන්සේ අපවත් වේවදාලා අපේ යෝගාසන සංස්ථාවේ සීලම සෙනසුන් වල මේ දවසේ විශේෂයෙන් මේ මාහිමියන් වහන්සේ අරමුණු කරගෙන ප්‍රාප්තිදාන වශයෙන් බොහෝ පින්කම් සිද්ධ කොට ලෞතර බුදුබාම ලබත්වා කියලා අන්තිම දෙනවා. ඒ නිසා දැන් ඒ අතරේ තද මේ ධර්ම දේශනාවේ තවත් පුණ්‍ය පින් අනුමෝදන් කිරීමේ වාර්තා රසක් තියෙනවා. බටේවල ජාතක පදිංචිව සිටි ජගත් කෘෂි විද්‍යාඥ ආචාර්ය ධර්මවංශ සේනාධීර මහතා භාවප්‍රාප්ත වී වසර 11ක් සපිරෙන ජූලි මාස 7 වෙනි දිනට එතුමාට හා ආදරණීය දෙමව්පියන් පින් අනුමෝදන් කරනුයේ සොහොයුරිය වන සඳසීලේ සේනාධීර මාතා විසින් බොරලැස්ගම ව්‍යාපාරාංක 87 නිවසේ පදිංචි ආර්.පී.ද ඉෂත් ගුණරත්න මහත්මිය ඇතුළු පවුලේ සෑම දායකත්වයේ ලබා ප්‍රාර්ථනා කරන්නේ දීග්ද ඉසෙත් ගුණරත්න පියාණන්ට ඩී.එස්. මෙන්ඩිස් මෑණියන්ට සුසිල් ගුණරත්න සොහොයුරාට කෞසල්‍යා බුද්ධිමානී දේනියන්ට එවාගෙම අමරාවතී දෙසොයිසා මෑණියන්ට නිර්වාණ සම්පත්තිය ලැබීම පිණිසත් එවාගෙම රෝගාතුර සිටින ගුණරත්න නැගණියට සහ පවුලේ සැමට නිරෝගී සුව දීර්ඝාස ප්‍රාර්ථනා කිරීම පිණිසත් අම්බලංගොඩ කන්දේගොඩ පදිංචිව සිට පරිලෝසපත් එස් යසවදී සිල්වා ඒ වගේම කලුතර කලමුල්ලේ සඳ කලුම් නිවසේ පදිංචි වෙ සිට පරිලෝක සපත් එස් චන්ද්‍රාවතී දෙසිල්වා ගී විජිතා පද්මිනී දෙසිල්වා යනාට පින් අනුමෝදන් කිරීමෙන් එවැගේම අයිරින් තිලකාවති අනුලා අහිරංගනී යන මහත්මීන්ටත් පවුලේ සමටත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් ප්‍රේම රත්න සම්පත් ලක්මාව හර්ෂණය තුළු පවුලේ සිල් දෙනා මෙතන පින් පමුණවනවා අනු අඳුනකල පෑලස්සේ හැලේකඩ ගුණශීලී රාජපුර මහත්මිය ඇතුළු පවුලේ දූදරු පිරිස දායකත්වයේ ලබාගෙන පින් අනුමෝදන් කරන්නේ මීට වසර 4කට පෙර පරිලෝක සපත් එස්.ජී. සේදරහාමි රාජපුර දයාබර මෑණියන් ඇතුළු මියගිය සිළු දෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් සුජීතවත්ව සිටින සියක් ආයු වළඳෙන එච්.ආර්. සිරිසේනිස් රාජපුර දයාබර පියාණන් ඇතුළු පවුලේ සමට නිරෝගී සුව දීර්ඝාසු ප්‍රාර්ථනා කරමි. ගොඩගම හෝමාගම ලයනල් ජයසිංහ මාවතේ අංක 37.15 වේ නිවසේ පදිංචිව එම් ඒ සුනන්දා කෝදාගොඩ මහත්මිය ඇතුළු දූදරු පිරිසේ දායකත්වය ලබාගෙන පින් අනුමෝදන් කරන්නේ දිගමනුල්ල අම්පාර නගරයේ පදිංචිව සිට කොළඹ රක්ෂණ සංස්ථාවේ සේවය කළ සිරිල් සම්සන් දයාබර පුතුණුවන් පරිලෝකසපත්ති අද දිනට වර්ෂයේ 3ක් සපිරේ නැවී නිමිත්තෙන් නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරන අතර ස්වාමි පුරුෂයාණන් වන සිල්වා මහතාට දයාබර දෙමෝපියන් දසෝහිරුවන් දෙදෙනාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් එවැගේම පවුලේ සමට නිරෝගී සුව දීර්ඝාස ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාවෙන් කඩුවේල පහළ බොමිරිය මේදානන්ද මාවතේ අංක 162 ඊ නිවසේ පදිංචි දීතා කරුණාරත්න මහත්මිය ඇතුළු පවුලේ සෑම බලාපොරොත්තු වන්නේ මීට වසර 31කට පෙර පරිලෝක සැපක් ගාබ්‍රියෙල් කොතල කොතලාවල දයාබර පියාණන්ට අදවැනි දිනක පරිලෝක සැපක් කරුණාවතී රොඩ්රිගෝ දයාබර මෑණියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර දැනට සුජීවත්ව සිටින අවුරුදු 98ක් වයස ඇති දේලින් වික්‍රමනායක කරුණාරත්න මහතාටත් අවුරුදු 93ක් වයස ඇති ජේනෝනා සමරසිංහ මහතාවට අනිකොස් පවුලේ සෑමට දෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. බලංගොඩ යකාලු තැන්නේ අභිනවාරාමාවතේ පදිංචි W ප්‍රේමදාස මහතා ඇතුළු පවුලේ සෑම දායකත්වයේ ලබාගෙන බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සබරගමු ප්‍රාදේශීය කාර්යාලයේ සහකාරී ගිනුම් කළමනාකාරිණී වශයෙන් සේවය කළ ඕවිතගම රාල්ලාගේ සීතාමණිකේ මහත්මිය පරිලෝසපති තෙමසක් පිරියම නිමිත්තෙන් එතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. අදට අවුරුදු 76ක් ජන්මදිනයේ සමරන නීත මාසයේ 18 කර පෙර පරිලෝසපත් අයිරිනී අඟුණාවල ගුණතිලක කුමාරිහාමි ප්‍රමුඛවද වසර 24කට පෙර පරලොව සපත් ආදරණීය මෑණියන් වන උක්කුමැණිකේ ඒකනායක කුමාරිහාමි සම්මැණිකේ අධිකාරම් කුමාරිහාමි ආතර අඟුණාවල නිලමේතුමා සහ වර්ණන් අඟුණාවල නිලමේතුමාට පුංචි අම්මා වන ඊරියගම ගුණරත් කුමාරිහාමිට ජීවිතුන් අතර දැනද සිටින අඟුණාවල පදිංචි සියලුම සහෝදර සහෝදරියන්ට අඟුණාවල ගමේ පදිංචි සියලුම නෑදෑ හිතමිතුරන්ට සිල් ලෝකවාසීන්ටත් පින් පැමිණවීම පිණිස මෙයට දායකත්වයේ දරන්නේ මහනුවර රස්ගිරියේ ශ්‍රී ධර්මදාසිමාවතේ අංක 57 නිවසේ පදිංචියම් ගුණතිලකය. ඒ සෑම දිනාගේ සම්‍යක් ප්‍රාර්ථනා සිතෝ පැතූ පරිද්දෙන් සරුව ප්‍රකාරයෙන් මුදුන්පත් වේවා කියලා අපි මෛත්‍රියෙන් පින් පමුණුවනවා. මෙතෙක් වේලා පින්නෙතුන් සීලයක පිහිටා ධර්ම ශ්‍රවණී කිරීමෙන් එවාගෙම සිතේ සමාධිමත්වයට සවන් දීමෙන් අත්පරක කරගන්නා ලද කුසල සම්භාර ධර්මයක් අප විසින් මේ ධර්ම දේශනාව එතෙක් වේලා ඉදිරිපත් කරමින් ලැබූ කුසල සම්භාර ධර්ම මේ සෑම දිනාට මහත්ඵල වේවා මහත්ානිසංස වේවා ධර්මාඥාන භාවනාඥාන දිනු වේවා විශේෂයෙන්ම ආයු වර්ණ සප බල ඥාන වැඩි මෙලොව වශයෙන් නිදුක්ඛ නිරෝගී සුවපත් සාම්ප්‍රදායක වශයෙන් සුගති ලෝකෝත්පත්තියක් කෙලවර බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සනසී වදාළේ අජරාමර ශාන්ත ලෝකෝත්තර අමාමහ නිවන් සෝයත් සුවසේම සාක්ෂාත් වේවා ක්‍යාපි මෛත්‍රීන් පින් අනුමෝදන් කරනවා ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරන් රක්ඛන්තු ත්වං සදා එත්තාවතාචයම්හි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා දානං දදන්තු සද්ධාය සීලං රක්ඛන්තු සම්බදා භාවනා විරතාන්තු ගච්ඡන්තු දේවතාගතා සීලේක පීඨා ධර්ම ශ්‍රවණී කිරීමෙන් ධර්ම පූජා පැවැත්වීමෙන් අත්පත් කර ගන්නා වූ කුසල සම්භාර ධර්මයේ සෑම දිනාගේ සම්්‍යක් ප්‍රාර්ථනා සපුරා දෙලව ජයගෙන සපිරවැණින් බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිමි සැනසී වදාළේ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ මහා කම්මට්ටානාචාර්ය අතිපූජ්‍ය නායනී අරිය ධම්මනායක ස්වාමීන් වහන්සේ